ඇඳුම් පැලස්ස ඔබට සමීප කරන්නට අනුග්‍රාහක ශක්තිය බලය පිළිබඳ අපේ විවාදය නැවත සමවෙන සිලිකා මට පොඩි සැකයක් තියෙනවා මොකත් ඒක නෑක මැතිතුම මං අහන් හිතාගෙන හැම ප්‍රශ්නකන උත්තරේ මේ විරෝධ මැතිතුමා දන්නවන්නේ ඔව් ඔව් ඕව අපිට ලීක් වෙනවා අපේ සිස්ටම් එක හැටියට එහෙම වෙන්න බෑ මොකද බැරි මැතිතුමා ලීක් කියන්නේ සිස්ටම් එකම අවුල් තමා ඈ ලීක් වෙන බාල බැටරි නිසා ඔබේ වටිනා උපකරණ වලට බරපතල හානි වෙන්න පුළුවන්. හැබැයි ලක්ෂපාන පෙන් ලයිට් ලීක් වෙන්නේ නැහැ. ලක්ෂපාන පුංචි බලාගාරේ. මුවන් පැලැස්ස පර්යේෂනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස මාපැත්ත කැලේ නීති විරෝධී කංසා නඩු විභාග කාලසීමාව කේරාල ආරච්චිලට අතිශයින්ම රාජකාරී අධික කාලසීමාවක්ම විය. සිය උපායශීලී ඥානයෙන් සියලු උසාවි කටයුතු බලාපොරොත්තු අයුරින් ජයගත් ආරච්චිල කලා දොරකින් මැණිකේ සමග කෙරෙන සුපුරුදු සංවාදයක් කංසා ව්‍යාපාරික නවරයන් සහ සර්දි ඇතුළු දූෂිත පිරිස් ගමේ පන්සලට මුවා වී ජනතාවගේ කරපිටින් සමාජගත වීමට විස්බඳ ගන්නා ආකාරයත් අද සිද්ධි විඤ්ඤාසයෙන් ඔබේ දෙසවන් රසවත් කෙරේ. මැලිකේ මැලිකේ මේ <clears throat> මේ මොකද අමාරිස් කීවේ? අමාරිස් කලට වේලාවට ඇවිල්ලා හරියටම දවස් දෙකෙන් ඉස්සරහවත් ඔක්කොම සුද්ධ කළා. ආ හොඳයි. ත්‍රි වැඩ ටික ගැන කතා කරගන්න ආ දෙනවා කිව්වා. මේ මට මේ වතු පිටි ගැන හොය හොයා ඉන්න නෙවෙයිනි සිද්ධ වෙලා තිබ්බේ. ඈ දැන් ඉතින් වෙල් කුඹුරු වැඩ තියෙන තරමක් තියෙන්නේ ඉස්සරහට නෙවෙයි ඒක දැන් ඉතින් දෙයනේ කියලා වැස්සත් පටන් ගත්තා නවදෙල්හිෙන් ඇර යායේ වැඩ කරන අපේ කුඹුරු වලට මිනිස්සුත් හොයන්ට වෙයි මටත් ඉතින් ඔච්චර නඩු විභාගයක් සිද්ධ වුණාට වචන මාත්‍රයක්වත් ඒ ගැන කතා කරන්න බැරි වුණා නෙමෙයි. <laughs> මැනිකිට කියන්න මේ නඩුවේ වැඩේ පටන් ගන්නකම්ම මාත් හිටියේ හරිම හරි අඩමාණිකින් ඕ වතුර විධානගේ ජේමිස්ගේ ගෑනු දෙන්න දෙවංගියක් හතර වංගියක් වලව්වට බඩගාලා මිනිස්සු නිදහස් කරලා දෙන්න මගේ දෙපතුල් වැඳ වැටුණාමයි වැඩි <laughs> ඒ වැඩේ තියෙන්නේ උසාවියේ නෙවෙයි. එහෙනම් ඒ ජන්ත උන්නාන්සේට කරුණු විස්තර කරපු තෝල්ක මුදලි බොහෝම ගුණ යහපත් කෙනෙක් හරියටම නඩු දවසට දවස් දෙකකට කලින් තෝල්ක මුදලි මට දැනුම් දීමක් කොලා ඇවිත් වහාම මුලිච්චිවෙන්ට කියලා ඔවුන් ඒ තෝල්ක මුදලි සුදු මහත්තයෙක්ම තමයි නොමුත් සිංහල කතාව හොන්දට පුළුවන් ඔව් ගම් ප්‍රධානයා හැටියට වැරදිකාරයෝ ගැන ඉතාමත්ම රහසිගතව මගින් තොරතුරු ඇහ්වා නේ හොඳ මහත්තේ එරෙන් ඊට පස්සේ මේක මහය ජන්තවුන්නාන්සේගේ අනක්ඥාවක් බව මගේ සිහි කල්පනාවට ආවා දඩුවම වැඩි කරනවාද නැත්තං විහිල් කොරනවාද කියලා තීන්දුවක් ගත්තේ ඒ ක්‍රමයට ඕ මං ඉතින් මැනිකේ මට මතක් කරපු කරුණු මැනිකි මට මතක් කරපු කරුණු ඔව් අර වතුර විදානිගේ ජේමිස්ගේ අහිදුප්පත්කම ජීවත් වීමේ අසීරුකම පොඩි පොඩි දරුවෝ කිරි දරුවෝ පවුල් බර මේවා නිසා මේ අයට දීලා තියෙන කායික දනුවමත් ඉවත් කරලා නිදහස් කර දෙන්න කියලා මං තෝල්ක මුදලි ගියේ මේ ප්‍රශ්නවලට උත්තර දීලා කීවා. මගේ අදහස් ටික ඒ විදිහටම රාලහාමි කියලා තියෙනවා. මේක නම් දේව බැල්මකින්ම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මන් දන්නවා වතුර විධානයේ ජීවිසුයි දෙන්නම අපේ ජන්ම වෛරක්කාරයෝ කියලා. මට ඕනේ නම් තිබ්බා තෝල්ක මුදලිට කියලා දීපු දනුවම් වැඩි කරන්ට. අනේ අනේ මේ ඔය වෛරයෙන් වෛරය අපිට හරියන්නේ නෑ ආරච්චි මහත්තයා. එහෙම වුණා නම් ඉතින් උන්ගේ ගෑනු දරුවන්ට මොකද වෙන්නේ? ඒක තමයි ඒක තමයි. <laughs> ඉතින් මේ අපේ මැනිකේ මටත් වඩා දිගට දුරට හිටලා දඩුවම ගැන කියපු ඒවා මම එහෙමම තෝල්කවුන් නාන්සෙට කීවා. ඕන් ඉතින් බලාගන්න පුළුවන් අපේ රාලහාමිට කල් නොගොස්ම. ඔව් ඔව්. ජේමිසුයි විදානේ දෙන්නම අපිට හිතවත් වෙන හැටි. ඕම් බලාගන්න. <laughs> මැනිකේ දැනටම ඒ බව පේනවා. <laughs> මොකද මුන් දෙන්න ලවා වැඩගත්තුවේ කන්සා මුදලාලිලා මේ මොකෙක්වත් මුන් ගැන හොයා බලන්ට ආවේ නෑනේ. හැබැයි ඔව් මේ මාරාන්තික දඩුවම් වලින් මෙහෙමටවත් නිදහස් කරගත්තේ ගමේ ආරච්චිල වන මමනේ. දැනටම ජේමිස්ගේ ගෑණි නම් දෙවතාවක්ම කැවුම් කිරිබත් උයාන ඇවිල්ලා මගේ දෙපතුල් වැඳලා සමාව අරන් ගියා ආරච්චි මහත්තයා. <laughs> ඒක තමයි ඒක තමයි ඔය කියනකම් මන් දන්නෙත් නෑ ඕ. මං කියන්නේ දැන් අපේ රාලහාමිට පුළුවන් වැරදි පාරේ ගියපු විධානයේ ජේමිසුයි දෙන්න මීට පස්සේ නිවැරදි පුරවැසිය හැටියට නියම පාරේ ගමන් කරවන්න. මැනිකේ කියන විදිහට දැන් කන්සන් අඩුවේ අපරාධකාරයෝ දෙන්න හොඳ මිනිස්සු වෙලා ඈ උන්ගේ කරදරේනොත් අපි නිදහසෝ. ඒ වගේම තවත් පුරශ්නයක් තියෙනවා හරි මං කියන්නම්කෝ පිටස්තර සල්ලි කාර්යෝ මේ මුවන් පැලැස්සේ මිනිස්සු ලවා වැරදි වැඩ නීති විරෝධී වැඩ කරන එකත් මීට පස්සේ නතර වෙනවා. ඒකනුයි අපේ මැනිකේ මගෙන් පුරස්න කෙරුවේ. හරි හරි හරි. ඒකම තමයි. දැන් ගමේ මිනිස්සු බය බිරාන්තු වෙලා ගිරිතක් වෙලා ඉන්නේ. ආරච්චි මහත්තයා නැති වෙන්න දෙන්නම ඉතින් ඉන්න තැන් හොයා ගන්නටවත් බැරි වෙන්න තිබුණා කියලා. හරියට හරි මං ඉතින් තෝල්ක මුදලියුන්නාන්සගෙන් මේක හරියටම කරන විදිහේ මං අහලා බැලුවා ඕන්. ඈ එතුමගෙන් මම මේ ගැන උපදෙස් ගත්තා. මේ ඉංග්‍රීසි ආණ්ඩුකාර උන්නාන්සේ වුණත් බුද්ධාගමටත් අපේ බෞද්ධ හාමුදුරුවන්ටත් ගරු කරන හින්දා වැරදිකාරීන්ට සමාව ලබා ගන්ට මං පන්සලේ හාමුදුරුවොත් සාක්්‍යය තිය දෙව්වා ඔව ඔන්න එතුමගේ කාරුණික උපදෙස් අනුවම මගේ මොලෙන් මං ඔන්න ක්‍රියාවට නැංවා මේ වැඩියෝ අපේ රාලහාම ඒ කියන කාරණය මට පැහැදිලිනෑ ඔය හෙත් පලයක් මේකනේ ඉංගිරිසි ආණ්ඩුවේ ලොකු නිලධාරීන් හිතේශිවන්තකුමට ඇතකොට මේ බොහොමත්ම කැමති ඒගොල්ලෝ අවංකකමට සත්‍යයට ආගන්තුක සත්කාරයට ඒගොල්ලෝ බොහොම කැමතිනේ මං ඉතින් මුවන් පැලසෙන් අරන් ඇවිත් තිබුණ කිතුල් පැණි හාකූරු ඔය තල මිනේරි වගේ දේවල් උසාවියේ ඔය ලෝකන්ට ඔක්කොටෝම තෑගි කොලාෝ ඒගොල්ල ඔය දවස්තිකට මා එක බෝම හිතේසිවන්ත වඩා <laughs> මට පුළුවන් වුණා අපට ඕන විදියට උසාවී දඩුවම ලීල් කොරගන්ට එම නැතුව බෑන අපේ රාලාම <laughs> ඒක ඉතින් අපේ රාලාමිගේ දක්ෂකමක් කියලා මාත් පිළිගන්න මැනිකි මේ කතාව මේ මට තෝල්ක මුදලි කියපු රහසක්කෝ අහගන්ටකෝ ආරච්චිල උඹ ඉංග්‍රීසි ආණ්ඩුවට බොහෝම පක්ෂපාත ආරච්චි වසම දක්ෂ විදිහට කරන අති දක්ෂ ආරච්චි කෙනෙක් බෑට කියලා කිව්වා මහයජන්ත වුණාන්සේ තෝල්ක මුදලිට කී බව කෝන් මෙහෙම තමයි මට කීවේ. ඉතින් හිතා ගන්න පුළුවන් නේද? මේ මුවන් පැලසේ ආරච්චිලගේ දක්ෂ පක්ෂකම කොහොමද කියලා. රාලහාමිට කියන්ට ගමේ වුන් හිතුවේ ජේමිසුයි විධානේ දෙන්න මෙදා පාරණං ඉවරටම ඉවර කරයි කියලා. නමුත් <laughs> දැන් ඇති වෙලා තියෙන වෙනස්කම ගැන ගමේ මිනිස්සු මවිත වෙලා. ඇයි මැනිකේ ජේමිසුයි ওই විධානේ දෙන්නම දැන් අපට වඳින පුදන අපේ ගෝලියෝ වෙලානේ. හැම දෙම සිද්ධ වෙන්නේ අපේ රාලාමි කාගේ කාගෙත් හොඳට කියලා මට හිතෙනවා. දැන් මේ නඩුවත් එක්ක ගමේ මිනිස්සු කරන දේවල් රාලාමින් දන්නේ නෑ නේ. ඈ ඒ මොනවද මැනිකේ? අපේ සංගමිත්තා කුලගන සමිතියේ වෙනමම නඩුවට ආධාර මුදලක් එකතු කරනවා. ඒ වගේම දායක සමිතියත්තු ඒත් නඩුවට ආධාර මුදලක් වෙනමම එකතු කරනවා. හැබැයි ඉතින් එහෙම අවස්ථාවක ප්‍රෝජන් ගන්ට ගමේ මිනිහෙක් වෙනුවෙන් උසාවි දඩ මුදලක් ගෙවන්ට දුගී දුප්පත් පවුලකට ආධාරයට මුදල් ටිකක් දෙන්න ගන්ට පුළුවන් නෑ එහෙම එක්කව කරපුවම ඒක හරි. මේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් තමයි ගමේ මිනිස්සු මේ මුදල් ආධාරය එකතු කරගෙන යන්නේ. හ්ම් හ්ම් හ්ම් හ්ම් හාමුදුරුවන්ගෙත් මුවන් පැලැස්සේ ගමේ මිනිසුන්ගෙත් සමගිය සහයෝගය ගැන ඒ ජන්ත උන්නාන්සේ පුදුමෙට පැහැදිලි වෙලා ඉන්නවා කියලත් තෝල්ක මුදලි මට කීවා මැනිකේ ඒකනම් අපේ ගමට මේ මුවන් පැලැස්සට ලොක්කුම ලොකු නම්බුවක් අපිරාලාමි ඒ වගේ ගාම්බීර වචනයක් අපේ මාය ජන්ත උන්නාන්සේ කීව විත්තිය විශ්වාස කටයුතු විදියට අහන්ට ලැබිච්ච එකත් මැනිකේ ආණ්ඩුකාර උන්නාන්සේ අපිට විශේෂයෙන් මේ කීරාල ආරච්චිලට දීපු නම්බුකාර සහතිකයක්කෝ. අපේ හාමුදුරුවන්ගේ අදහසක් තියෙනවා අපේ රාලහාමි බැද්දෙරාල වැඩික්කාරයක් තුන් දෙනාම වෙනුවෙන් ගමේ පිළිගැනීමේ උත්සවයක් පවත්වන්න. <laughs> අපේ හාමුදුරුවොත් විධානෙලා වෙනුවෙන් සාකි දීලා අපි වගේම ක්‍රියා කළා. අපි ඒක මතක තියාගන්නත් ඕන මැනිකේ. <laughs> මම මේ මැනිකගෙන් අහන්න හිටියේ මේ නොමිලේ පැලෑටි බෙදීමක් ගැන ලොකුවට දැන්වීම් ගහලා ඈ මේක මේ අපේ ඉංග්‍රීසි ආණ්ඩුවේ වැඩක්ද දන්නේ නෑ නේද? දැන් සතියකමාරක හිට පුදුම පෙළතොගයක් මේ මුවන් පැලස විතරක් නෙවෙයි. මුළු කන්ද උඩරට පුරාම නොමිලි බෙදා දෙනවා. මේ කොහොමද පැළ බෙදන්නේ? මොනවද ওই බෙදෙන පැළ ඇටි වර්ග? අපේ හාමුදුරුවෝ තමයි පැළෑට බෙදීමේ අනුශාසක. ඒ කියන්නේ රම්බුටන්, දොඩන්, පොල් පෙර, ගස්ලබු, කෙසෙල් ඒ වගේ වටිනා පැළෑටි වර්ග පන්සල් වත්ත පුරාම අපේ රාලහම හෙට පොඩ්ඩක් ගෙවුම් බලන්ටකෝ මම් බලන්නකෝ මම් බලන්නම් කොහොමටත් ඉතින් මේ වගේ දෙයක් මේ විදියට නොමිලේ කොරන්ට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. හැබැයිට නැත්නම් ඉතින් ආණ්ඩුව දැනුවත්ව මහා දානපති සංවිධානයක් මේක කරගහගෙන යන්න ඕනේ නැද්ද? ආ ඕ එනවා අපි හීම් බණ්ඩේ ආසාහිතිලම් වගේයා හොඳ බීමක්නය හදාගෙන මේනවා වගේ පේනවා. අදනං අපේ රාලාමි කොල්ල ගැඳට ජාතියක් කොල්ල ගැඳනේ දහරි හොඳයි හරි හොඳයි මං ඉතින් කොහොමටත් කොල්ල කැඳවලට කැමතිනවෑ මේ ගිතුල් ලකුරුත් එක්ක බංකාදු පහයි බණ්ඩු රාලහාමිටත් සති ගණනාවකින් බැරි වුණා වලව්වේ කොළ කැඳ ටිකක් සප්පායම් <laughs> මිල. මේ මැණිකටත් මේ තියෙනවා මේ තියෙනවා මේ කොළ කැඳයි කිතුරු හකුරුයි. <laughs> කැඳ නම් හොඳයි බොහොම හොඳයි. <laughs> මෙහාට ගේන්ටකෝ. ආ මේ මෙන් ගෙනවා. අපේ රාලහාමි හදිස්සියෙම ආවට ගියාට අද වෙන තෙක්ම නඩු අපගෙනවත් වචන මාත්‍රයක් කතා කරන්න බැරි වුණා නෙමෙයි. මට තේරුණා. මට තේරුණා ලොකු වැඩ ගොඩාක්ම කතා කරච්ච විත්තිය. ඒ හන්දා මේ දෙන්නටම කොල ගැඳන් ළඟටම ගෙනාවා. මේ නේ බණ්ඩේට නම් ගොඩාක්ම පිං. ගොඩක්ම පිං. බණ්ඩේ මේ මම මේ ආන්ටමයි කියලා හිටියේ. එහෙමයි. මේ පන්සල පැත්තෙන් දැන් කීප විලක්ම ගාන්ටාරේ සද්ද වෙනවා ඇහුණනේ. මේ අද පන්සලේ මොකක් හරි දායක සභා රැස්වීමකට හරි මිනිසුන්ට එන්ට දැනුම් දීලවත් තියනවද? මේ මේ මේ දවස්වල අපේ හාමුදුරුවොත් මේ එක එක දායක සභා රැසීම් මේ කුලංගන සමිති ළමා සමිති එතකොට මේ නොමිලේ නොමිලේ මේ පැලෑටි බෙදීමේ සමිති ඔව් එක එක ಜಾති රැසීම් මේ හිටි හැටිම පවත්වනවා ඕන් ඉතින් මේ අපේ හාමුදුරුවන්ගෙන් ඇහුවොත් මේ මොකද්ද මේ කරන්නේ කියලා විස්තරේ හරියටම මේ පැළගන්න පුළුවන් නෑ නෑ නෑ එහෙම ඕනකමක් නෑ එහෙම ඕනකමක් නෑ මේ ලොකු හාමුදුරුවෝ දායකයෝ ගෙන්නවගෙන පන්සලේ මොනවා හරි වැඩක් කරනවා ඇතිනේ ඔව් ඔව් ඔව් ඔව් තව ටික වෙලාවකින් ඉතින් වැස්ස ටිකක් තූරල් කොලාට පස්සේ හීම් බණ්ඩේ ගෙහුම් අමාරිස් බලව්වට දොක්කන් එන්න ඕන තේරුණාද? එහෙමයි එහෙමයි. කෝ ඉතින් ඌ සහසුද්දකට කීවනම් වෙලාවකට බලව්වට ඇවිත් ඉන්න එපාය. අමාරේ සද දවසේ රාලාමි මුලිච්චුවෙන්ට එන කතාව කීවා. ඒකනේ. ඒ මිසක් එන වෙලාවක් මුකුත් කිව්වේ නැහැ. බාගදාට හවස් කුරේ එනම වෙන්ට පුළුවන්. එහෙම ඇවිත් වැඩක් නෑනේ අපේ ඕනෑකමට අමාරිස් අපේ වෙලාවට ඉන්ට ඕනෑ තේරුණාද එහෙමනම් ඉතින් මේ මම දැම්මම ගැහුම් මේ එන්නකෝ වැඩ ඉවරයිනේ හරි හරි එහෙනම් ගෙහුම් එන්ටකෝ ඈ ගෙහුම් එන්න කමක් නෑ කමක් නෑ පන්සලේ පැල බෙදලා දෙනවා යම් එන්න එන්නේ කරුණාවෙන් සහන් දෙන්න මේ මුවන් පැලස්ස පුරාණ බෝධිමොළ විහාරස්ථානයේ දැනට දෙසතියක කාල සීමාවක පටන් සිදු කරමින් පවතින නොමිලේම කෘෂි පැලෑටි බෙදා දීම අද දවසේ සිදු කරන මම පළාත් වාසී ගොවි ජනතාව වෙත මෙයින් දැනුම් දී සිටිමු. ශ්‍රී ලංකාවේ සියලුම විහාරස්ථාන ස්වාමීන් වහන්සේලා සහ ගම්බද ගොවි ජනතාව සම්බන්ධ කරගෙන සිදු කරනු ලබන නොමිලේ කෘෂි පැල ඇති බෙදාදීමේ මහඟු පුණ්‍ය ක්‍රියාවට ඉංග්‍රීසි මහා ආණ්ඩුවේ මහා ඒජන්ත උතුමාණන් වහන්සේගේ සම්පූර්ණ සහයෝගය ඇතිව සිදු කරන බවද මහ ජනතාව වෙත වැඩි දුරටත් දැනුම් දී සිටිමු. මහ ජනතුන්නාංශ වෙන්නේ යම් යම් ඒ ජනතුන්නාංශ කියන්නේ පැලෑටි සීමිත ප්‍රමාණයක් ඇති නිසා තම පැලෑටි වර්ග කල් තබා පැමිණ වෙන් කර ගන්නා ලෙසද අප ඔබට දැනුම් දී සිටිමු. ස්තුතියි. දැන් කවුරු පින්වතුන් නිශ්ශබ්ද වෙලා තුන් වෙඩක් සාදුකාර දෙන්න. සාදු සාදු සාදු සාදු සාදු සාදු හොඳයි. තව තුන් විඩක් සාදුකාර දෙන්න. සාදු සාදු සාදු බොහොම සන්තෝසයි. හ්ම් අදත් උදේ ඉඳලම ඕගොල්ලන්ගේ ගමේ පන්සලේ නොමිලේ කෘෂි පැලෑටි බෙදා දීම සිද්ධ වෙනවා. අද උදේවරුේ පැලෑටි බෙදා දීම සිද්ධ වුණේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අතින්. ඒ කියන්නේ මේ මගේ අතින්මයි. ඒක මටත් ගමේ දායක ඇත්තෝ වන ඕගොල්ලන්ටත් ලොකුම සතුටක්. සමහර දායක ඇත්තෝ නොමිලේ පැලෑටි අරගෙන යන ගමන් දැන් දැන් පන්සලේ වැඩවලටත් පුණ්‍යාධාර මුදලක් දීමට පුරුදු වෙලා තියෙනවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ හැටියට එහෙම මුදලක් එපා කීවත් ඒ අයම කියලා දෙනවා. නෑ ස්වාමීන් වහන්ස මේක පන්සලේ නඩත්තුවට පුණ්‍යාධාර මුදලක් කියලාම දෙනවා ඕම්. මට මේ නොමිලේ පැලෑටි බෙදීමේ සංවිධානය සම්බන්ධ කළේ මහියංගනේ සරණපාල ස්ථවීරයන් වහන්සේ. උන්වහන්සේ ආදරයට නවරියම් මහත්තයා කියලත් කියනවා. එතුමා මේ අපේ පුරාණ බෝධිමලු විහාරය මුවන් පෑලැස්සේ ගමේ පන්සල මේකේ දානශාලාව හදන්ට අද දවසේම රුපියල් 5000ක මුදලක් පරිත්‍යාග කළා අද දිනේදී නොමිලේ පැලෑටි බෙදීමේ ව්‍යාපාරය වෙනුවෙන් නවරත්න මැතිතුමා සිදු කරන ලද සුවිශේෂ පුණ්‍යක්‍රියාවේ බලයෙන් එතුමාගේ කටයුතු බාධා වලින් තොරව කරගෙන යාමට දෙවියන්ගේ ආශිර්වාදයේ වගේම අපේ පළාත්වාසී ජනතාවගේ සහයෝගයෙන් මේ උතුම් පුණ්‍ය ක්‍රියාවන් වර්ධනය වේවායි සාදුකාරයක් දෙන්න අවසරයි අපේ හාමුදුරුවනේ මං මුවන් පැලස්සට එන ගමන් අපේ මේ පැලෑටි ව්‍යාපාරය ගැන අපේ මයියංගනේ අපේ අපේ මේ මේ මේ සර්ණපාල හාමුදුරුවන්ට මතක් කොලා. හා හා ඉතින් ඉතින් බොහොම කාලෙකින් මේ ඔබ වහන්සේ දැක්කෙත් නෑ කියලා වෙලාවක මේ වැඩම කරනවායි කියලා කිව්වා. හා හා හා හා හා. තව එතකොට මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? මේ අපේ හාමුදුරුවනේ අපේ මේ පැලෑටි ව්‍යාපාරයට අපේ මේ මහියංගනේ හාමුදුරුවොත් වැඩම කරගනිමු. එතකොට මේ අපේ ආරච්චිල මේ බැද්දරාල වෙඩික්කාරයා ඔය වගේ මේ ගමේ මේ වැඩිහිටිය අයත් මේකට සම්බන්ධ කරගන්න ඕනේ. හොඳයි. හොඳයි. මං හිතන්නේ මේ ඔබ වහන්සේම ඒ සඳහා මූලික වෙන්න වෙයි. ඈ මේ තව දෙයක්. මේ ප්‍රසිද්ධියේ මගේ නම කියනකොට ඔව් මේ නවරත්න කියන එක හොඳයි. <laughs> මොකද මේ නවරයන් කියන්නේ ඉතින් මේ විහිළු නමක් නොවේ. ඒක නොකීවට කමක් නැහැ. හොඳමයි. හරි. ඒව හොඳට මතක තියාගන්න. අපි මේ පැලෑටි වැඩසටහනේදී අපේ මහියංගනේ හාමුදුරුවම මගේ මූලිකත්වයේ ඇතිවම ඉදිරියට ගන්ට බලමු. <laughs> එහෙමයි ඒ අදහස බොහොම හොඳයි අපේ හාමුදුරුවනේ. මේ පන්සලේ දියුණුවට මන් දෙන්ට පුළුවන් ආධාර ඉහලින්ම දෙන බවට මං පොරොන්දු වෙනවා. දානශාලාව හදමු. එතකොට අර මේ ළමයින්ගේ දහම් පාසලට අර ඒ සමිතියට අපි පොඩි ගොඩ නැගිල්ලක් හදමු. කරන්ට වැඩ ගොඩාක් තියෙනවා. මහාරාසියක් තියෙනවා. ඒ සේරෝම කාගෙත් සහයෝගයෙන් අපි කරගන්ට බලමු. හොඳයි. හොඳයි. අපේ නවරත්න මහත්තයා බලාපොරොත්තු වෙන මේ පැලෑටි බෙදීමේ වැඩසටහනේ බොහෝම දියුණු තත්ත්වයක් මට ඇතිකරන්ට පුළුවන්. එහෙමයි එහෙමයි. අපි තවත් මාසකින් මුණගැහෙමු. හොඳමයි. හොඳමයි අපේ හාමුදුරුවනේ. එහෙනම් මට අවසරයි. මං ලෝල්වත්තට ගෙවුම් එතනින් බස්සකේ මයි අංගනයට යන්ඩ අවසරයි. අවසරයි අපේ හාමුදුරුව හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් දැන් අද අපේ වැඩසටහන මෙතනින් අද දවසට સમાપ્ત කරනවා. කවුරුත් එක්කලා වැඳගන්ටකෝ තමයි අවසරයි. අවසරයි. සාදු සාදු සාදු සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ඔබට සමීප කරන්නට අනුග්‍රාහක ශක්තිය. ප්‍රබල දුබල අති ප්‍රබල මත ගැටෙන බලාරගල මගේ දෙපසින් බලදේව ඒකනායක සහ විරෝධ රාජමන්ත්‍රී දැන් ඒකනායක මැතිතුමාගේ වාරය. සිල්කා කවුරු මොනව කිව්වත් බලය තියෙන අපි අතේනේ. රාජමන්ත්‍රී මෙතුමා ඒක පිළිගන්නවද? ඔය කීවට අපේ ඇති තමයි රිමෝට් එක තියෙන්නේ. පරණ කතාවක් නේ. රොබට බලගත්තේ රිමෝට් එකේ තුනට වැඩක් නැහැ. ඕකේ බැටරි බහැලා. <laughs> රිමෝට් එකේ බලය ඔබේ අතට ගන්න. ලක්ෂපාන පෙන්ලයිට් බැටරි දාලා තියාගන්න. ලක්ෂපාන පුංචි බලාගාරේ. අද මුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිලා විජයරත්න වරකාගුඩ මැණිකේ ශීලා පරණමාන්නගේ නවරියන් මුදලාලි අනුර බණ්ඩාර රාජකුරු හීන් බණ්ඩා රත්න ඩී නම්බුගේ දායක සභික විජේසිරි බෝපගේ ගුණානන්ද හිමි ප්‍රසන්න චන්දන බණ්ඩාර ඒ සමග කමල් ගමකි. මුවන් පැලෙස පිටපත රචනා කළේ ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සමග ජයන්ත චන්ද්‍රලාල්. සංස්කරණය චතුරංග කල්පගේ. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.